එහෙනම් අපි ධර්ම සාකච්ඡාව නිමවටපත් කරමු. අපි නැවතත් සිහිපත් කරනවා ලබන සතියේ පොය දවස නිසා ධර්ම සාකච්ඡාව පැවැත්වෙන්නේ නැහැ. නමුත් උදෑසන 6යි විනාඩි 9ට සහ රාත්‍රී 8යි විනාඩි 8ට ශ්‍රී ලංකා වේලාවෙන් තම තමන් ඉන්න කොතනක හරි ඉඳලා අපි අර මුලින් සිහිපත් කරපු ආකාරයට රටට ජනතාවට සම්බුද්ධ ශාසනයට පැමිණෙන උවදුරු දුරු වෙලා රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් සුරක්ෂිත වෙන්න කියන චිත්තාදිෂ්ඨානේ මතු කරමින් තමන්ගේ ಗುಣ ප්‍රතිපත්ති සිහි කරලා සත්‍යක්‍රියාවෙහි නිරත වෙන්න නිරත වෙන හැටියට හැම දිනාටම සිහිපත් කරනවා. එතකොට පොයට පසුව එන ඊළඟ සෙනසුරාදා දවසේ නැවත ධර්ම සාකච්ඡාවක් පැවැත්වෙනවා. අපි පසුගිය සතියේ සිහිපත් කළා දැන් මේ Zoom Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට ඍජුව සම්බන්ධ වීමේ අවකාශය වැඩි කරලා තියෙනවා. දැන් කලින් තිබුණ 100යි දැන් 500ක් දක්වා ඒක වැඩි කරලා තියෙනවා. ඒ නිසා තවත් Tamanගේ කල්යාණ මිත්‍රයින් දැනුවත් කරලා මේ සාකච්ඡාවට ඍජුව සම්බන්ධ වෙන්න කැමති තවත් බොහෝ දෙනා සම්බන්ධ කරගන්නට අවකාශ තියෙනවා කියන බවත් මෙත් සිතින් සිහිපත් කරනවා. එමනම් අද දවසෙත් අපි බොහොම වැදගත් ප්‍රයෝජනවත් වෙන කාරණා බොහොමයක් සාකච්ඡා කළා. මේ තුලින් ජනිත කරගත්තා වූ කුසලය හැම දිනාටම ප්‍රඥාව අවදි කරගෙන සුඛ ප්‍රතිපදාවෙන් වහා නිවන් අවබෝධ කිරීම පිණිස හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු හැම දිනාටම තෙරුවන් සරණයි අවිදු අඳුර දොරලෙනවස් ප්‍රඥා ඇස අවදි කළා වූ මෙත් කරුණාවෙන් අද්රුත හදවතක් ඇතිව සව් සතනට යහපත සැලසූ මාගේ භාග්‍යවතුන් වහන්සේගේ මග වඩිනා මහා බුද්ධ පුත්‍රයාණන් වහන්ස ප්‍රඥා ගෝචර ලෙස භව ගමන තරණය කරන්නට ඔබ වහන්සේ සිදු කළා වූ ධර්ම දානෙහි සකල විද වූ අපමණ කුසල ඵල රාශිය ඔබ වහන්සේට සුඛ ප්‍රතිපදාවෙන් ඉක්මන් භවයකදී උතුම් ප්‍රාර්ථනීය බෝධිය සඵල සිද්ධි වන්නටම හේතු උපනිශ්‍රය වේවායයි අප සාදුකාර දී ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු